පින්නතනේ කමඨහන වැඩසටහන ඔස්සේ භාවනාව සම්බන්ධයෙන් ඔබට ඇතිවන ප්‍රායෝගික ප්‍රශ්න ගැටලු සඳහා විසඳුම් ලබා දීමටයි අප උත්සුක වන්නේ. ඒ වගේම ධර්මයේ පිළිබඳව ඇතිවන විවිධ ගැටලුත් අපට යොමු වෙනවා. ඔබට ඇතිවන ඒ ඕනෑම ගැටලුවක් සඳහා ධර්මයේ සම්බන්ධයෙන් මේ භාවනා වැඩසටහන ඔස්සේ අපිට පිළිතුරු ලබා දෙන්නට කමඨහන වැඩසටහන ඔස්සේ පිළිතුරු ලබා දෙන්නට අප උත්සාහවත් වෙනවා. අද දවසේදීත් අපිට ප්‍රශ්න ගැටලු කිහිපයක් යොමු තිබෙනවා. අපි මේ දේවල් පිළිබඳව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ස්වාමින්වහන්ස සද්ධානුසාරී සහ ධම්මානුසාරී මට්ටම පැහැදිලි කරගන්නේ කොහොමද කියලා කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. සද්ධානුසාරී සහ ධම්මානුසාරී කියලා කියන්නේ මාර්ගස්ත පුද්ගලයෝ දෙන්නෙක්. මාර්ගස්ත පුද්ගලයෝ දෙන්නෙක්. එතකොට මාර්ගස්ත කියලා කියන්නේ සෝවාන් මාර්ගයට පැමිණුණු ඒ පුද්ගලයා දෙදෙනෙක්ගේ ඉන්ද්‍රිය ලක්ෂණයන් අනුව කරන ලද විභජනයක් හැටියට තමයි අපිට සද්ධානුසාරී සහ පඤ්ඤානුසාරී ධම්මානුසාරී කියන මේ පුද්ගලයෝ දෙන්න අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපි විමසා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා විශේෂයෙන්ම පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණයේදී මේ පුද්ගලයෝ දෙන්න පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරනවා. අභිධර්ම පිටකයේ කියන පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණයේදී එතකොට මෙතනදී කතමෝච පුද්ගලෝ ධම්මානුසාරී කවුද මේ ධම්මානුසාරී පුද්ගලයා කියන්නේ යස්ස පුද්ගලස්ස සෝතාපට්ටි ඵල සච්චිකිරියාය පටිපන්නස්ස යම් සෝතා ඵලයේ සාක්ෂාත් කිරීම සඳහා පිළිපන්න යම් පුද්ගලයෙකුගේ පඤ්ඤේන්ද්‍රයන් අධිමත්තං හෝතේ ප්‍රඥා ඉන්ද්‍රිය අධිමත්තයි පඤ්ඤාහි පුබ්බංගමං අරියමග්ගම් භාවේති ප්‍රඥා පූර්වාංගමව ආර්ය මාර්ගයේ වඩනවා. අයං උච්චති පුද්ගලෝ ධම්මානුසාරී මේ පුද්ගලයා තමයි ධම්මානුසාරී පුද්ගලයාය කියලා කියන්නේ. ඒකට ධම්මානුසාරී පුද්ගලයා කියලා කියන කෙනා සෝතාපට්ටි ඵල සච්චිකිරියාය ප්‍රතිපන්නස්ස සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කිරීම සඳහායි ඔහු පිළිපන්න පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. සෝවන් ඵලය ලබා ගැනීම සඳහා ඔහු ඒ මාර්ගයට පිළිපන්න පුද්ගලයෙ. එතකොට මේ පුද්ගලයාගේ පඤ්චේන්ද්‍රයන් අධිමත්යන් හොති ප්‍රඥා ඉන්ද්‍රිය අධිමත්යයි. අධිමත්යයි කියලා කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය දියුණුවට ගිහිල්ලා ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි භාවනයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රඥා ඉන්ද්‍රිය දියුණුවට ගියපු ප්‍රඥා ඉන්ද්‍රිය වැඩුණු පුද්ගලයෙක් ප්‍රඥා ඉන්ද්‍රිය මුල් කරගෙන මාර්ගය උපදවනවා එම නැතිනම් සෝතාපට්ටි මාර්ගයටපත් වෙනවා. අන්න ඒ පුද්ගලයා තමයි ධර්මානුසාරී පුද්ගලයාය කියලා හඳුන්වන්නේ. ඒකට හේතුව තමයි ඔහු ප්‍රඥාව මුල් කරගෙන ධර්මයන් සම්මර්ෂණය කරමින් තීක්ෂණ ඥාණයෙන් මේ සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරන්නේ. ඔහු ශ්‍රද්ධාවට වඩා ප්‍රඥා ඉන්ද්‍රිය තමයි මුල් කරගෙන තියෙන්නේ. ප්‍රඥා ඉන්ද්‍රිය තමයි ඔහු ප්‍රධාන කරගෙන තියෙන මේ මාර්ගය සාක්ෂාත් කර ගැනීම සඳහා. ඒකට මේ ප්‍රඥා පූර්වාංගමව ප්‍රඥාව අධිමත්ත කරගත්ත ප්‍රඥාව අනුව වැඩුණු පුද්ගලයෙක් තමයි මාර්ගයේ උපදවීමේදී ධර්මානුසාරී පුද්ගලයා කියලා හඳුන්වනු ලබන්නේ. ඒ විදිහටම ශ්‍රද්ධානුසාරී පුද්ගලයා කියලා කියන්නේ ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය ධර්මයේ අධිමත්ත පුද්ගලයෙක්. යම් පුද්ගලයෙක් සෝතාපන්න සෝතාපට්ටි ඵල සච්චි කිරියාය පටිපන්නස්ස සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කිරීම පිළිබඳව පිළිපන්නා වූ පුද්ගලයෙකුගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිමත්ව ගියොත් අන්න ඒ පුද්ගලයා හඳුන්වනවා සද්ධානුසාරී පුද්ගලයාය කියලා. එතකොට සද්ධානුසාරී පුද්ගලයා මාර්ගස්ත පුද්ගලයෙක් ඔහුත් මාර්ගයේ උපදවන්නේ ඒ ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය පාදක කරගෙන ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය මුල් කරගෙන තමයි ඒ සෝතාපට්ටි මාර්ගයේ උපදවනු ලබන්නේ. එහෙනම් මේ පුද්ගලයෝ දෙන්නම මාර්ගස්ත පුද්ගලයෝ දෙදෙනෙක් හැටියට තමයි අපිට ධර්මයේ විමසීමේදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේ පුද්ගලයෝ දෙන්නගින් තිබෙන විශේෂත්වය තමයි ඵලයටපත් උනත් මේ පුද්ගලයෝ දෙන්න හඳුන්වනා විශේෂ නමකින් ඒ තමයි ප්‍රඥා ඉන්ද්‍රිය අධිමත්ව භාවිත කිරීම නිසා යම්කිසි කෙනෙක් සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කළා නම් ඒ සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරපු ඒ ආර්යයන් වහන්සේව හඳුන්වනවා දික්ඨප්පත්ත කියලා. දික්ඨප්පත්ත පුද්ගලයා. එතකොට මේ දික්ඨිප්‍රාප්ත පුද්ගලයා ප්‍රඥා ඉන්ද්‍රිය අධිමත්ව වඩපු අර ධම්මානුසාරී පුද්ගලයාගේ ඵලය සාක්ෂාත් කිරීම වශයෙන් තමයි හඳුන්වනු ලබන්නේ. ඒ වගේම සද්ධානුසාරී පුද්ගලයා ශ්‍රද්ධාව මුල් කරගෙන ඒ පුද්ගලයා මාර්ගයේ වඩනවා සෝතාපට්ටි ඵලය උපදවනවා ඒ පුද්ගලයාට ඒ නිසා හඳුන්වනවා සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කිරීමෙන් පසු සද්ධා විමුක්ත පුද්ගලයා හැටියට හඳුන්වනු ලබනවා එතකොට මේ සද්ධානුසාරී වගේම ධම්මානුසාරී කියන මේ පුද්ගලයෝ දෙන්න සද්ධා ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රිය මූලික කරගෙන මාර්ගයේ උපදවන පුද්ගලයෝ දෙන්නේ මේ පුද්ගලයෝ දෙන්න ඵලයට පත්වීම සමග මේ පුද්ගලයෝ දෙන්නා හඳුන්වනු ලබනවා දිට්ඨපත්ත ප්‍රඥා විමුක්ත පුද්ගලයා නැතිනම් මේ ප්‍රඥාව තුළින් සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරන මාර්ගයේ උපදවන පුද්ගලයා ධම්මානුසාරී පුද්ගලයා දිට්ඨිපත්ත පුද්ගලයා හැටියට හඳුන්වනු ලබනවා ඒ වගේම සද්ධානුසාරී පුද්ගලයා ශ්‍රද්ධා ඉන්ද්‍රිය මුල් කරගෙන මාර්ගයේ උපදවන කෙනා ඒ පුද්ගලයා හඳුන්වනු ලබනවා සද්ධා විමුක්ත පුද්ගලයෙක් හැටියට එනිසා මේ ශ්‍රද්ධා විමුක්ත, ditthිපත්ත කියන මේ පුද්ගලයෝ දෙන්න බිහිවෙන්නේ අර සද්ධානුසාරී සහ ධම්මානුසාරී කියන ඒ පුද්ගල විභජනයත් එක්ක ඒ ප්‍රභේදයත් එක්ක තමයි නම් කරන්නේ. හැබැයි මේ පුද්ගලයෝ දෙන්න ලබන සෝතාපට්ටි ඵලයේහි ඇති වෙනසක් ඇත්තේ නැහැ. සෝවාන් මාර්ගයේහි ඇති වෙනසකුත් නැහැ. එහෙනම් තියෙන්නේ මොකක්ද? ඒ සඳහා තියෙන්නේ මේ පුද්ගලයෝ දෙන්නා භාවිත කරපු ඉන්ද්‍රිය ධර්මයන් දෙකේ වෙනස පමණයි. ප්‍රඥා ඉන්ද්‍රිය සහ සද්ධා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් දෙකෙහි වෙනස පමණයි මේ පුද්ගලෝ දෙන්න භාවිත කළ ඉන්ද්‍රිය දෙකෙහි වෙනස පමණයි තියෙන්නේ වෙන විභජනයක් වෙන බෙහෙදයක් මෙතන දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ පුද්ගල ප්‍රභේදය අපිට ඉන්ද්‍රිය වේමත්තතාවය අනුව තමයි තේරුම් ගන්නට තියෙන්නේ ඉන්ද්‍රිය වේමස්සතාවය අනුව තමයි පැහැදිලි කරගන්නට තියෙන්නේ. එම නැතුව අපිට වෙන යම් ක්‍රමයකට මේක හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට ඉන්ද්‍රිය වේමස්සතාවය අනුව තේරුම් ගත්තත් මේ පුද්ගලෝ දෙන්නගේ ප්‍රඥාවෙහි වෙනසක් නැත්තේ නැහැ. හිතන්නකෝ යම් කිසි විදිහකින් යම් තැනකට පැමිණෙනවා පුද්ගලයෝ දෙන්නෙක්. එක පුද්ගලයෝ පුද්ගලයෙක් ඔහු පැමිණෙන රථය අපි හිතමු කාර් එකකින් මේ පුද්ගලයා එනවා. තව කෙනෙක් පැමිණෙනවා වෑන් රථයකින්. එතකොට මේ පුද්ගලයෝ දෙන්නම එතනට පැමිණුණාට පස්සේ මේ පුද්ගලයෝ දෙන්නම ආවේ එකම තැනට, එකම දොරටුවෙන්, එකම විදිහකට තමයි මේ පුද්ගලයෝ දෙන්න මේ ගොඩනැගිල්ලක් ඇතුළට ආවා කියන්නකො ඒ ගොඩනැගිල්ල ඇතුළට ප්‍රවේශ වුණේ. හැබැයි මේ පුද්ගලයෝ දෙන්න නම් කරන්නට පුළුවන්කම තියෙනවා මේ කාර් රථයෙන් පැමිණ ඇතුළත් ඇතුළු පුද්ගලයා මේ පුද්ගලයා වෑන් රථයෙන් පැමිණ ඇතුළත් වූ පුද්ගලයාය කියලා නම් කරන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ භාවිතය අනුව ඒ පුද්ගලයන් දෙදෙනාව නාමකරණයට ලක් කිරීමයි මෙතනදි සිද්ධ වෙන්නේ. මේ පුද්ගලයෝ දෙදෙනාම නාමකරණයට ලක් කරනවා මෙන්න මේ පුද්ගලයා සද්ධානුසාරීය මේ පුද්ගලයා ධම්මානුසාරීය කියලා ඒ ඉන්ද්‍රිය අනුව නාමකරණයට ලක් කරනවා. මාර්ගය උපදවන්නට පාදක කරගත්ත ඉන්ද්‍රිය. ඒකද කියන්නේ අනිත් ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ කියන එක නෙමෙයි. ප්‍රධාන කරගත්ත, අධිපති කරගත්ත, මූලික කරගත්ත නිතර මනස භාවිත කරන විමසා බලන ඉන්ද්‍රිය ධර්මයේ බවටපත් වෙන්නේ කෙනෙකුට ප්‍රඥාව, තව කෙනෙකුට ශ්‍රද්ධාව කියන එක. එතකොට මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රිය ධර්ම දෙක මූලික කරගත්තාම තමයි මේ පුද්ගල ප්‍රභේද දෙක අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ තමයි සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලය. ධම්මානුසාරී පුද්ගලයා දිට්ඨිපත්ත පුද්ගලයා බවට පත් වෙනවා. සද්ධානුසාරී පුද්ගලයා සද්ධා විමුක්ත පුද්ගලයා බවට පත් වෙනවා. ඒ වගේම අපිට ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙනවා. ගිහි ජීවිතය තුළ නිතර සිල් සමාදන්ව සිටින අයෙකු සිහි විකල්ල මරණයට පත්විය හැකිද? එසේනම් මතු භවයේ දුගතියද කියලා නිතර සිල් සමාදන්ව ඉන්න පුද්ගලයෙක් නිතර සීලය ආරක්ෂා කරන පුද්ගලයෙක් මරණයටපත් වීමේදී දුගතිගාමී වීමෙහි ප්‍රතිශතය ඊටාම සල්පතරයි. දුගතිගාමී වීමෙහි ප්‍රතිශතය ඊටාම අඩුයි. නිතර සිල් සමාදන් වන සිල් රකින්න කෙනෙක්. හැබැයි නෑ කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි? අනියත සත්‍යෝ හැටියට නියතියක් නැහැ. සුගතියට හෝ දුගතියට කියලා නියතියක් නැහැ. අන්න ඒ නිසා යම්කිසි කර්මයක බලපෑමක් මත හදිස්සියේදී වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. අවසාන මොහොතේදී ආසන්න කර්මය නරක වුණොත් විතර සිය සමාදන් වෙලා තියෙන හැබැයි ආසන්න කර්මය ආසන්නතම සිදු වුණ දෙයක් නිසා යාට තරහ ගිහිල්ලා හරි මොකක් හරි දෙයක් වුණොත් කලකිරීම නිස්සිත ස්වභාවයක් ආවොත් ඒ හේතු කරගෙන යා දුගතියෙහි උපදින්නට පුළුවන්කම තියෙනවා. ඔබ අහලා තිය ඒකපත්තක නාගරාජයාගේ කතාව. ඒකපත්තක නාගරාජයා කස්සප බුදුරජාණන් වහන්සේගේ ශාසනයක භික්ෂුන් වහන්සේ නමක්. ඊටාම ඕනෑ කමින් සීලය ආරක්ෂා කරපු ඊටාම සීලය ගැන හිතපු සිල්වත් හිටපු භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ එකදු ශික්ෂාවක්වත් බිඳෙන්නේ නැති වෙන්න තමන්ගේ සීලය පාරිශුද්ධව පවත්වා ගන්නට නිරන්තර උත්සාහයක් දරුවා. දවසක් උන්වහන්සේ ගඟකින් එතර වන්නට යනකොට ජල ප්‍රවාහයකට හසු වෙලා ගහගෙන යනකොට උන්වහන්සේ එක අතට අහු වුණ ගම් නුරේ තිබුණු එක ගහ කෙල්ලෙනවා. එඬරු ගහ කෙල්ලෙන්නේ. එඬරු ගහේ ඒ පත්‍රයක් කඩාගෙන ඒ එල්ලුණුවත් කඩාගෙන උන්වහන්සේ ගහගෙන යනවා. උන්වහන්සේට ඒ වෙලාවේදී විපිලිසර බවක් ඇති වෙනවා. අනේ මම කර කරගත්ත දේ මට ආපත්‍යක් සිද්ධ වුණා නේද? මොකද උපසම්පන්න භික්ෂුන් වහන්සේලාට ශික්ෂා පදයක් තියෙනවා බීජගාම භූතගාම පාතව්‍යතාය පාචිත්‍යං කියලා. ඒකට බීජගාම භූතගාම ශික්ෂා පදේ නිසා ඒ කියන්නේ පණ තියෙන දෙයක්, පැලවෙලා තියෙන දෙයක් ඒ ඒ දේවල් වල අතුපතර සිඳින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. පැලවෙන බීජ ආදිය සිඳින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් මේ නිසා උන්වහන්සේට සැකයක් උපදිනවා අනේ මගේ සීලයට හානි වුණා නේද? මට පාචිත්‍යාපත්‍යක් සිද්ධ වුණා නේද කියලා. අන්නේ විපිලිසර මනසත් එක්ක තමයි උන්වහන්සේ ඒ වෙලාවේදී අපවත් වෙන්නේ. උන්වහන්සේගේ ඒ මනෝභාවය නිසා උන්වහන්සේ නාගයෙක් කියලා තමයි උත්පත්ති ලබන්නේ. නාගයෙක් කියන තැන අපි දන්නවා මාර්ගඵල ලබන්නට අභව්‍යයි කියලා. එතකොට මේ නාග ආත්ම භාවයක තමයි ප්‍රතිසන්දිය ලබාගන්නේ. එතකොට ඒක කාම සුගතිය හැටියට වෙනවම සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබුණත් ඒ කියන්නේ දැන් සුගතිය හැටියට කියන්නේ දැන් ඒ දිව්‍යමය නාග කොට්ටාසයක් ඉන්නවනේ. ඒ දිව්‍යමය නාග කොට්ටාසයක් නාගරාජයෙක් හැටියට තමයි ප්‍රතිසන්දිය ලබා ගැනීම සිද්ධ කරන්නේ. ඒකට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන දේ තමයි උන්වහන්සේ අර රැකපු සීලේට විපාකය ආවනම් උන්වහන්සේට මහේශාක්‍ය ජීවිතයක් ලබන්න පුළුවන්කම තිබුණා. හැබැයි අවසාන වශයෙන් ආවේ ආසන්න කර්මයක් හැටියට ආවේ විපිලිසර බවක්. එහි බලපෑම උන්වහන්සේට සිද්ධ වුණා. ඒසන් නියතියක් නෑ සිල් සමාදන් වුණා කියලා අනිවාර්යයෙන්ම සුගතිය යනවා කියන්නේ. හැබැයි වැඩි ඉඩ කඩක් තියනවා ඒ පුද්ගලයා සුගතියට යන්නට. මොකද එයා වැඩි කාලයක් පුරුදු කරපු කර්මය බවට පත් වෙලා තියෙන්නේ. එයා වැඩි කාලයක් රැස් කරගත්ත කර්මය ආචින්නාදී කර්මය බවට පත් වෙලා තියෙනවා සීලය කියන එක. ඒ වගේම සීලය රකින්නට උත්සාහවත් වෙනවා කියලා මම එතනදි කිව්වේ සිල් සමාදන් වෙලා Taman අතින් වැරදි නොවන බව තේරුම් අරගෙන කෙනෙකුට gedaරට වෙලා ඉන්න පුළුවන්කමක් තියෙනවානේ. Taman අතින් වැරදි නොවන බව තේරුම් අරගෙන gedaරට වෙලා නිකන් හිටියා කියලා සීලය රැකෙන්නේ නැහනේ. සිල් රකින්නට ඕන දෙයක්. ඒක රැකෙන දෙයක් නෙමෙයි. සිල් අපි රකින්නට ඕනේ. කොහොමද අපි සිල් රකින්නේ? අපිට සිල් රකින්නට නම් ඒ සඳහා අපිට ව්‍යායාමයක් උත්සාහයක් වීරයක් තියෙන්න ඕනේ. එතකොට යම් කිසි සංයෝජන ධර්මයන් නිසා නම් අපේ ශික්ෂා බෙහෙදයකටපත් වෙන්නේ ඒ සංයෝජන ධර්මයන්ගෙන් මනස හික්මවා ගැනීම සඳහා අපි නිරන්තර වෑයම් කිරීම උත්සාහවත් වීම කියන දේ අපි තියාගන්න අවශ්‍යයි. ඒ විදිහට යම් සංයෝජන ධර්මයක් නිසා මනස අකුසලයට බර වෙලා අපිව කාය වාචසික වැතික්‍රමණයට ලක් කරනවා නම් ඒ කාය වචන දෙකේ හික්මීමට අවශ්‍ය වන මානසික සංවරය අපි අත්‍යත් ඇති කරගන්නට ඕනේ. ඒ නිසා සීලය කියන දේ පිළිබඳව දක්වනකොට ප්‍රාතිමෝක්ෂ සංවරය පමණක් නොදක්වා අපි ඒකට ඉන්ද්‍රිය සංවර ආදී සීලයන්වත් ඇතුළත් කරනු ලබනවා. ඒකට ඉන්ද්‍රිය සංවර සීලයක් භාග්‍යතුන් වහන්සේම පනවන දෙයක්. චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගාහි හෝති නානුබැන්දනක් ගාහි ඇහෙන් රූප දැකලා නිමිති අනුනිමිති වශයෙන් ගන්නට එපා යම් කිසි තැනකදී ඇහෙන් නිමිති ගැනීම හේතු කරගෙන අවිජ්ජා පාප දෝ අවිජ්ජා දෝමනස් ආදී මේ පාප අකුසල ධර්මයන් උපදිනවා නම් එබඳු ආකාරයේ නිමිති ගන්නට එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒකට අන්නේ එබඳු ආකාරයෙන් හැම මොහොතකම තමන් සීලය රකින්නට උත්සාහවත් වෙනවා නම් ඒ පුද්ගලයාගේ ඒ මනස භාවිත කිරීම තුළ ඔහු සමාධිමත් මනසක් ඔහුට උපදිනවා. ඒ තුළ ඔහුට දුගතිගාමී වන්නට අවශ්‍ය කර්මයන් යටපත් වීම, කෙලස් ධර්මයන් යටපත් වීම નિરાයාසයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒකයි මම කිව්වේ සිල් සමාදන්‍යනා හිතයට නෙමෙයි. නිතර සිල් රකින්න පුද්ගලයෙක් නම් ඔහු දුගතිගාමී වීමට තියෙන හේතුව ඊටමත් අල්පතර හේතුවක්. ඒක සැලකිය නොහැකි පමණේ වූ දෙයක්. නිශ්චිතවම කියන්නට ඒකාන්ත ලෙස කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ නිසා ඔබ සිද්ධ කරන්නට අවශ්‍ය වෙන්නේ සීලය සමාදන්ව සිටීම පමණක් නෙමෙයි ඒ සීලය ආරක්ෂා කර ගැනීමට උත්සාහවත් වීම කියන දේ අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුයි. ඒකට ඒ සීලය සඳහා ඔබ උත්සාහවත් වෙනකොට සීලය තනිව හුදකලාව තියෙන දෙයක් නෙමෙයි මේ ශාසනය. ශීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනේය ගේධං කියලානේ කිව්වේ. එතකොට සිල්වතෙක් වෙනවා. දර්ශනේන සම්පන්නෝ දර්ශනයකින් යුක්තව කාමයන් පිළිබඳව තියෙන ගේධය දැඩි ගිජු බව අපි දුරු කරන්නට උත්සාහවත් වෙනවා. අන්න ඒ විදිහට දර්ශනයකින් යුක්තව නම් ඔබේ සීලය පවතින්නේ ඔබ ඒ දර්ශන සම්පන්නව ආරක්ෂා කරනු ලබන සීලය නිරන්තරය නිරන්තර තමන්ගේ මනස භාවිත කිරීම තමන්ට අපායগামී වන්නට තිබෙන අකුසලයන් නිරන්තරයෙන් ඡය කිරීමට ලක්වන්නක් බවට ලක්කරන්නක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ මාර්ගයේ වඩන කෙනෙකුට අපායগামী අකුසල ධර්මයන් යටපත් වීම නිසා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයකටපත් වීම නිසා දුගතියට පත්වන්නට දුගති ප්‍රතිසන්දි ලබන්නට යම් හේතුවක් තියෙනවා නම් ඒ හේතුව දුර වෙනවා. ඒ නිසා ඒ සඳහාම අපි සීලය එබඳු ආකාරයට භාවිත කිරීම කියන එක නිරන්තරයෙන්ම සිද්ධ කළ යුතු වෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා ආනාපාන සති භාවනාවේදී හුස්ම වදින තැන සෙවීමට ක්‍රමයක් තියනවාද කියලා. ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසයේ යම් තැනක ස්පර්ශ වෙනවා නම් ඒ ස්පර්ශ වෙන තැන දැනගන්නට හැකි ක්‍රමය එතකොට දැන් මෙතනදී දක්වලා තියෙනවා ගැඹුරු හුස්මකදී හැරෙනකොට කියලා. අපිට ස්වභාවයෙන්ම ගැඹුරු හුස්මක් තියෙනවා නම් අපි වේගෙන් හුස්ම ගන්නවා නම් ආශ්වාස ප්‍රශ්වාසය අපි වේගවත් ලෙස සිද්ධ කරනවා නම් එතකොට ඔන්න අපිට ආශ්වාස ප්‍රශ්වාසය ගැටෙන තැන තේරෙනවා. අනිත් වෙලාවල් වලට අපිට සාමාන්‍යයෙන් දැනෙන්නේ නැහැ. ඒක ස්වභාවික දෙයක්. ඒක 아무තු දෙයක් නෙමෙයි. එතකොට ඇත්තටම ඇයි අපිට හුස්ම පාර වදින තැන දැනෙන්නේ නැත්තේ ගැඹුරු හුස්මකදී පමණක් දැනෙන්නේ. එතන ඕලාරික නිසා තමයි අපේ මනසට අර සියුම්ම ගියපු ආශ්වාස ප්‍රශ්වාසයන් දැනෙන්නේ නැතිකම නිසා තමයි ඒක වෙන්නේ. අපි හිතලා ගැඹුරු හුස්ම ගන්නවා කියන එක ආනාපාන සති භාවනාව නෙමෙයි. හිතලා අපි ගැඹුරු හුස්ම ගන්නවා කියන එක ආනාපාන සති භාවනාවට අදාළ දෙයක් නෙමෙයි. ස්වභාවිකව වෙන ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව දැනුම ඇතුව ඉඳීම තමයි ආනාපාන සති භාවනාවට අදාළ දේ බවට පත් වෙන්නේ. කොටින්ම කියනවා නම් ආනාපාන සති භාවනාව සංක්ෂිප්ත කරලා කෙටි කරලා අපිට කියනවා නම් කියන්න පුළුවන්කම තියෙන මොකක්ද? සෝ සතෝ වාස සති සතෝ පස සතිනේ. සිහියෙන් ආශාස කරනවා සිහියෙන් ප්‍රසවාස කරනවා. එච්චරයි කියන්න පුළුවන්කම තියෙනවා. ඔහු සිහියෙන් ආශාස කරනවා සිහියෙන් ප්‍රසවාසය කරනවා. එතකොට මේ විදිහට කරනකොට තමයි දීර්ඝ රස්වාදී මේ ස්වභාවයන් පිළිබඳව දැනුම ඔහුට ඇති වෙන්නේ. මෙන්න මේ විදිහට ආනාපානසති භාවනාව කරනකොට ඔබට සති නිමිත්තෙහි හිත පිහිටුවා ගැනීම, නාසිකාග්‍රේහි හෝ තොල් දෙක අතර සිත පිහිටවාගෙන වාසය කිරීම කියන එක තුළ මේ පුසනා කියන දේ, ස්පර්ශ කියන දේ අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඔබට මේ ස්පර්ශ වීම හුස්ම පාර වදින තැන අහු වෙන්නට ඕන කියලා. ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව දැනෙන්නේ නැති කෙනෙකුට මූලික වශයෙන්ම නොදැනෙන කෙනෙකුට එයාට හුස්ම පාර වදින තැන පිළිබඳව සිහි කර ගැනීම තුළ අර නිමිත්තෙහි සිත පිහිටවා ගැනීමට පහසුවක් සැලසෙනවා වගේම ආශාස ප්‍රසආසය පිළිබඳවත් එයාට දැනුම් ඇති බවක් ඇති වෙනවා. ඒක හුදෙක්ම උපකාර වෙන්නේ අර නිමිත්තෙහි සිත පිළිහිටව ගන්නට බැරි සහ ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රසවාසයන් පිළිබඳව සිහිය පිහිටන්නේ නැති කෙනෙකුට උපක්‍රමයක් හැටියට තමයි මේ පුසනාව එහෙම නැත්නම් ස්පර්ශවන තැන හිත තබා ගැනීම කියන එක අවශ්‍ය වෙන්නේ සහ වැදගත් වෙන්නේ. ඒක අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය නැහැ කියලා කියන්නේ කෙනෙකුට නාසයේ අග කොටසට හෝ තොල් දෙක අතරට තමන්ට හිත තබන්නට පුළුවන් නම් තමන්ගේ තොල් හාත්පස ප්‍රදේශයේ පරිමුඛම් කියලා කියනවා. නාසිකාවේ අග්‍ර කොටස අග කොටසට හෝ හිත තබන්නට පුළුවන් නම් ස්පර්ශ වීම අනුව නෙමෙයි ආශාස ප්‍රසවාස ස්පර්ශ වීම අනුව නෙමෙයි. ඒ පිළිබඳව තමන්ගේ හිත යොමු කරලා ඒතන සිහි කරමින් එතන සිත පවත්වා ගන්නට පුළුවන්. ඉතින් අරමුණු කරනවා. තමන්ගේ තොල් දෙක අරමුණු කරනවා. නැතිනම් නාසිකාග්‍රේ තමන්ට මේ තැන් දෙකෙන් පහසු තැනක් අරමුණු කරනවා. මේක ඔබට ප්‍රායෝගිකව පුරුදු වෙනකොට මුලින් ඇඟිල්ල ස්පර්ශ වෙන බවට හිත තියාගෙන ස්පර්ශ වෙන තැනට හිත තියාගෙන හිමීට ඇඟිල්ල පහළට දාන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට සති නිමිත්තේ සිත පිහිටවා ගැනීමට උත්සාහවත් වෙනකොට ක්‍රමානුකූලව ඔබට අර ආශාස ප්‍රසආසයන් ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙනවා. ආශාස ප්‍රසආසයන් ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා දීර්ඝාදී රසාදී ස්වභාවයෙන් ඇතිවන ආස්වාසුර රසාසයන් ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙනවා අර සති නිමිත්තේ හිත භාවිත වීම සහ ආනාපාන ආස්වාස ප්‍රසආසය පිළිබඳව සිහියතු ඉඳීම පමණක් ප්‍රමාණවත් ඒක ස්පර්ශ වෙන තැන හොයන්නට වෙහෙසීම කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ අර කෙනෙකුට අතන හිත තියාගන්න බෑ නම් තමයි ඒ පුද්ගලයාට කියන්නේ ස්පර්ශ වෙන තැන අනුව බලන්න කියලා. ඒකට ස්පර්ශ වෙන තන අනුව අපි බලනකොට අනිවාර්යයෙන්ම හුස්ම ගන්න කෙනෙකුට ආශ්වාස ප්‍රශ්වාසය කරන කෙනෙකුට ඒ ගන්න හුස්ම නාසිකාග්‍රේහි හෝ උඩුතොලෙහි හෝ ස්පර්ශ වීම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. එහෙනම් ඇයි කෙනෙකුට ඒක දැනෙන්නේ නැත්තේ? හයියෙන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කරනකොට දැනෙන්නත් අනිත් වෙලාවට නොදැනෙන්නත් හේතුව මොකක්ද? අර සියුම් චලනයන් තේරුම් ගන්නට සියුම් ස්පර්ශවන බව තේරුම් ගන්නට තමන්ගේ සිහිය සියුම් නැති බව තමයි ඒකට හේතුව බවට පත් වෙන්නේ. එහෙනම් අපි මේ සිහිය අපි ඒ මට්ටමට ගන්නට නම් අපි සිහිය ඉස්සෙල්ලා ටිකක් උපද්ද ගන්නට ඕනේ. ඒකට අර සති නිමිත්තත් උපකාර වෙනවා. ඒ විදිහට හිත තබාගෙන ඔබට පුළුවන් ගණන් කිරීම විදිහට මේ ආස්වාස් ප්‍රසආසය වඩන්න. තොල් දෙක අතර හෝ නාසිකාග්‍රයේ හිසිත තබාගෙන ඔබට පුළුවන්කම තියෙනවා ස්පර්ශ වීම පිළිබඳව සිහි කිරීමක් නැතුව ආස්වාස ප්‍රසවාසයන් ගණනය කිරීම විදිහට ඔබට හිත වඩන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ගණනය කිරීම විදිහට හිත තියෙනකොට 1 කියලා ඔබ හුස්ම ගන්නකොට 1යි කියලා ගන්නවා. ඊට පස්සේ ආපහු හෙලනකොට 1යි කියලා හුස්ම හෙලනවා. ආපහු උඩට මේ ආශ්වාස කරනකොට ආපහු දෙකයි කියලා හුස්ම ගන්නවා. හෙලනකොටත් දෙකයි කියලා හුස්ම හෙලනවා. මේ ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසය හිතලා කරන එකක් නෙමෙයි. ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසයේ ගණනය කරමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. මේ විදිහට 1 2 3 4 5 6 7 8 9 9 8 7 6 5 4 3 2 1 මේ විදිහට ආරෝහණ අවරෝහණ පිළිවෙලට ආශ්වාස ප්‍රශ්වාසය අනුව සිහිය පැවැත්වීම සිදු කරනු ලබනවා. ගණනය කිරීම විදිහට ඒකටත් අර ස්පර්ශය කියන දේ අවශ්‍ය වෙන්නේ නැහැ. පසු අපිට හැමීට මේ ගණනය කිරීම අතහැර දමන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපිට මේ ක්‍රම දෙකම උපක්‍රම හැටියට පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙනවා. අනිවාර්ය නැහැ ස්පර්ශ වීම තේරෙන්නට ඕන කියලා. ගණනය කිරීම ටිකක් කරගෙන යනකොට ඔබට ආශාස ප්‍රසවාසයේ හොඳට දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම ආස්වාද ප්‍රසආසය හොඳට දැනෙනවා වගේම ඒ ස්පර්ශ වෙන තැනත් ටික ටික ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මොකද මේ හුස්ම යනකොට හුස්මකාර අනිවාර්යෙන්ම මේ ප්‍රදේශය තුල ස්පර්ශ වෙනවමයි. හැබැයි ඒක සියුම් නිසා තමයි අපිට දැනෙන්නේ නැත්තේ. දැන් අර විදිහට ආනාපාන සති භාවනාව ගණනය කිරීම විදිහට අපි කරනකොට හිත සියුම් වෙනවා. සියුම් වෙනකොට අපිට තේරෙනවා එතනට අවධානය යොමු වීම වැඩි වෙනකොට ඊටාම සුළු ස්පර්ශය වුණත් අපිට දැනෙන්න පටන් ගන්නවා අර වායෝ ධාරාව මේ එතන ස්පර්ශ වෙනවා කියන එක පිළිබඳව අපිට අත්විඳින්නට පුළුවන්කම තිබෙනවා. එහෙම වුණාම ස්පර්ශය ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද මනස සියුම් කර ගැනීම තුළින් අපිට ඒ සඳහා අවකාශය සැලසෙනවා. අර මේ මනස සියුම් වෙනකොට සියුම් යන චලනයන් තේරුම් අරගෙන ආස්වාද ප්‍රසවාසයේ තේරුම් ගැනීම සඳහා ඒ උපක්‍රමයන් ක්‍රමානුකූලව භාවිත කිරීම තුළ ඔබට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අවශ්‍ය භාවිතයන් සිද්ධ කරගන්නට. ඊට පස්සේ අපිට යොමු වෙන තියෙන ප්‍රශ්නය හිත එක අරමුණක තියෙන්නේ කියලා හිතනොත් ඒ කියන්නේ හිත වෙන අරමුණක් අරගෙනද එතකොට කොහොමද හිත එක අරමුණක තියෙන්නේ කියලා දැනගන්නේ කියලා. හිතේ තියෙන ඒකාග්‍රතාවය තේරුම් ගැනීම හිතේ තියෙන ප්‍රඥා සහගත ස්වභාවය. එතකොට හිතේ තියෙන ඒකාග්‍රතාවය තේරුම් ගැනීම කියන එක දැන් දැන් නම් හිත එකඟයි කියලා අපි හිතනකොට එකඟ වුණ හිත අරමුණු කරමින් තමයි සිත පහළ වීම සිද්ධ වෙන්නේ. එකඟ වුණ හිත අරමුණු කරන කියන එක එතකොට වෙන අරමුණක් තමයි භවනා අරමුණෙන් තොරව වෙන අරමුණක් තමයි එතනදී ඒ එකඟතාවය දැනගන්න හිතේ පැවැත්ම තියෙන්නේ. ඒ නිසා මුලින් ඉඳලා භවනාවේදී මුලින් ඉඳලා කෙනෙක් හිතනවා නම් ඒ එකඟතාවය පිළිබඳව හිත පිළිබඳව කල්පනා කරනවා නම් ඒක ඔහුගේ භාවනා අරමුණෙන් බැහැරට යෑමක් බවට පත් වෙනවා භාවනා අරමුණෙන් එළියට යෑමක් වෙනවා හැබැයි චිත්ත ඒකාග්‍රතාවය සෑහෙන මට්ටමකට වැඩෙන පුද්ගලයෙකුට ඒ හිතේ තියෙන ඒකාග්‍රතාවය පිළිබඳව අවික්ෂේපය පිළිබඳව දැනගැනීම ඒ සිතෙහි තියෙන සතියෙහි ලක්ෂණයක් හැටියට පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී මේ පිළිබඳව පැහැදිලි කරලා දක්වනවා. එනිසා ඒකාග්‍රතාවයේ තේරුම් ගැනීම කියන එක භාවනාවෙන් එළියේ හිතෙන දෙයක් නෙමෙයි. ඒක හැබැයි ගැඹුරු වශයෙන් ඇති කරගත්ත ඒකාග්‍රතාවයේ තියෙන තැනක සතියෙහි තියෙන ලක්ෂණය තමයි ඒ හිතේම දැනුවත් බව තියෙනවා ඒ හිතේ පවතින ඒකාග්‍රතාවය පිළිබඳව. ඒ හිතේ තියෙන සමාධිමත් බව පිළිබඳව ඒ හිතේම දැනුම ප්‍රඥාව පවතින. ඒකට ඒක වෙන අරමුණක් ගැනීම නෙමෙයි. ඒ හිතේම සති ඉන්ද්‍රියෙහි ලක්ෂණය තමයි ඒ ඒ හිතේ පවතින ඒකාග්‍රතාවය පිළිබඳව දැනුම් ඇතුව පසුවීම කියන එක. නිසා උපදින උපදින චිත්තෝත්පාදයේහි ඒකාග්‍රගත ස්වභාවය පිළිබඳව නොවිසරණු ස්වභාවය පිළිබඳව දැනුම් නැතුව වාසය කිරීමත් ඒ සමාධිය ඔස්සේම සිද්ධ වෙනවා. අර භාවනාවේ මූලික අධ්‍යයනයේදී දැන් නම් මගේ හිත ටිකක් එකඟයි වගේ දැන් නම් විසිරෙන්නේ නැහැ වගේ ඒ වගේ විතර්ක හිතන්න ගියාම මොකද වෙන්නේ? එතකොට නම් භාවනා අරමුණෙන් හිත එළියට ගිහිල්ලා තමයි තියෙන්නේ. හැබැයි අර මට්ටමේදී ගැඹුරු සමාධියකදී සතීන්ද්‍රියෙහි වඩා වැඩි භාවිතයක් එක්ක එයාගේ හිත පිට යන්නේ නැහැ. එයාට පුළුවන්කම තියෙනවා එකම අරමුණක් තුළ ඔහුගේ සිත ඒකාග්‍රතාව පවත්වා ගන්නට ඒකාග්‍රතාව පවත්වන හිතේ තියෙන ස්වභාවය ඒකාග්‍රගතයි කියන එකත් ඔහුට තේරුම් ගන්නට දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒක ඒ විදිහට භාවනාවේදී අපි යොදාගත්තාම හරියි. ඒ පිළිබඳ මৌলিක අධීරයේදී ඔබ කල්පනා කරන්නට විතර්ක කරන්නට යන්න එපා. දැන් හිත ඒකාග්‍රගතද නැද්ද කියන එක සම්බන්ධයෙන්. හැබැයි යම් වෙලාවකදී ඔබට හිත ඒකාග්‍රගත නම් ඒ ඊටම සමාධිමත් හිතක් පවතින වෙලාවකදී ඒ සමාධිමත් හිතෙන්ම ඒ හිතේ තියෙන සමාධිමත් බව ඒකාග්‍රගත පිළිබඳව තේරුම් ගන්නා බව සිහියෙහි තියෙන ස්වභාවය ඒ මට්ටමකදී ඔබට සිහිය සිහිය තුළින් සිද්ධ කරන කෘත්‍යයට ඒ ඉඩ ලැබුවාම හරියි වෙනම අමුතුවෙන් මේ පිළිබඳව වෙන වෙනම මානසිකරණයන් සිද්ධ කරන්නට නොගොස් ඊළඟ ප්‍රශ්නය ඇටියට යොමු වෙලා තියෙනවා ධම්මානුපස්සනාව පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට කියලා. ධම්මානුපස්සනාව කියලා කියන්නේ සතිපට්ඨානයේහි අපට ලැබෙන එක සතිපට්ඨානයක්. කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානයේහි ධම්මානුපස්සනාව කියන එක එක සතිපට්ඨානයක්. ඒකට ධම්මානුපස්සනාවේදී සිදු කරනු ලබන්නේ ධර්මයන් පිළිබඳව ඇති කරගනු ලබන ව්‍යවස්ථාපනය තමයි සිදු කරනු ලබන්නේ. ඒකට දැන් ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරනවා කියලා කියන්නේ තමන්ගේ සිතෙහි පවතින ඒ ඒ ධර්මයන්ගේ උපදින ධර්මයන්ගේ ස්වභාවයන් පිළිබඳව ආධ්‍යාත්මයෙන් පවතිනවා පවතින්නේ නැති බව මේ ආදී ලෙස තේරුම් ගැනීම. අපිට ඒ පිළිබඳව තේරුම් ගැනීමේදී හම්බෙනවා නීවරණ ධර්මයන්. එතකොට නිවරණ ධර්මයන් පිළිබඳව එතනදි පැහැදිලි කරන්නේ සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියලා තමන්ගේ ආධ්‍යාත්මයේ කාමච්ඡන්දේ තියෙනකොට කාමච්ඡන්දේ තියෙනවා කියන බව තේරුම් ගන්නවා. ප්‍රහීන වෙනකොට ප්‍රහීන වෙනවා කියන බව දැනගන්නවා නම් අනුප්පන්න කාමච්ඡන්දේ උපදින බව දැනගන්නවා නම් උපදින කාමච්ඡන්දේ නූපන්න කාමච්ඡන්දේ නූපදිනවා කියන ස්වභාවය පිළිබඳව දැනගන්නවා නම් මෙන්න මේ ආදී ලෙස ඔහුට පුළුවන්කම තිබෙනවා කාමච්ඡන්දය පිළිබඳව තමන්ගේ සිතෙහි පවතින ඒ ධර්මයන් පිළිබඳව කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් පිළිබඳව මේ විදිහට දැනුම් නැතුව වාසය කරන්නට ඒ පිළිබඳව මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකෙන් කියන්නේ නැහැ කාමච්ඡන්දයේ හිතේ තියෙනකොට කාමච්ඡන්දය දැනගෙන හිටියාම ඇති ඒක නිකම්ම ප්‍රහාණය වෙලා යනවා කියන එක කියන්නේ නැහැ. එතකොට ඒ පුද්ගලයා සම්මර්ෂණය කරනවා මෙන්න මේ විදිහට මගේ ආධ්‍යාත්මයේ කාමච්ඡන්දේ තියනවා දැන් මේ කාමච්ඡන්දේ උපදින්නට හේතුව තමයි මෙහෙම අනාත්ම ධර්ම ටිකක සුබ සංඥාවක් අසුබ ධර්ම ටිකක සුබ සංඥාවක් පහළ වීම එහි ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නකොට තමයි ඒ කාමච්ඡන්දේ ප්‍රහාණයටපත් වෙන්නේ. නිසා ධම්මානුපස්සනාව කියනකොට ඒක අපිට වර්ධවා නොගත යුතුයි. ඊට පස්සේ අපිට ස්කන්ධ පිළිබඳව මෙනෙහි කිරීම සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ස්කන්ධ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මෙනෙහි කරන්නට. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්ංගමෝ. මේ රූපයයි, මේ රූපේහි සමුදයයි, මේ රූපේහි අස්තංගමයයි. ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්ංගමෝ. මේ ආදී ලෙස ඒ ස්කන්ධ පංචකය පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව සම්මර්ෂණය කිරීම සිද්ධ කරනවා. ඒද ධම්මානුපස්සනාවට වැටෙන දෙයක්. ඊට පස්සේ කෙනෙකුට පුළුවන්කම තියනවා ආයතනයන් පිළිබඳව සම්මර්ෂණය කරන්නට. ආයතනයන් කියලා කියන්නේ මේ රූපය පිළිබඳව ඇස පිළිබඳව එයා මෙනෙහි සම්මර්ෂණය කිරීම සිද්ධ කරනවා. චක්කායතනය සහ රූපායතනය. එතකොට ඇස සහ රූපය පිළිබඳව ඒ වගේම ඇස සහ රූපය නිසා උපදින සංයෝජන ධර්මයේ පිළිබඳවත් එයා සම්මර්ෂණය කිරීම සිදු කරනු ලබනවා. එතකොට මේ ආකාරයට ආයතන සහ ආයතන මත ගොඩනැගෙන ලෝකය පිළිබඳව සංයෝජන සහිත ලෝකය පිළිබඳව කරනු ලබන සම්මර්ෂණය තුළ එයාට ආයතන පිරිසිදු දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ ධම්මානුපස්සනාවෙහි ලැබෙන ආයතන පිළිබඳව භාවනාව. ඒ වගේම කෙනෙකුට බොජ්ජංග ධර්මයන් පිළිබඳව සම්මර්ෂණය කරන්නට පුළුවන්කම තියෙනවා. තමන්ගේ ආධ්‍යාත්මයේ පවතින සති සම්බුද්ධංගය පිළිබඳව දැන් මගේ ළඟ සති සම්බොජ්ජංගය තියෙනවා. ඒතර සති සම්බොජ්ජංගය පිළිබඳව නැති වෙනකොට තමන්ගේ හිතේ දැන් සිහිය නැහැ කියන එක පිළිබඳව ඒ සිහිය පැවැත්වීම සිද්ධ කරනවා. සිහිය ඉපදවිය යුතුයි කියන බව තේරුම් ගන්නවා. මේ විදිහට සත්ත බොජ්ජංග ධම්මවිචාදී අනෙකුත් බොජ්ජංගයන් පිළිබඳව සිහි පැවැත්වීම සිද්ධ කරනවා. ඒක ධම්මානුපස්සනාවට අයිති දෙයක්. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සිදු කරනු ලබන සම්මර්ෂණය භාග්‍යතුන් වහන්සේගේ සංක්ෂිප්ත හේතුඵල ධර්ම න්‍යාය තමයි අපිට චතුරාර්ය සත්‍ය ධර්මයේ හැටියට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අන්න ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳවත් සම්මර්ෂණය කිරීම සිදු කරනු ලබනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සම්මර්ෂණය කිරීමේදී මෙන්න මේකයි දුක, මේ දුක්ඛ සමුදය, මේ දුක්ඛ නිරෝධය, මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. එතකොට මේ සංකත ලක්ෂණයන්ගෙන් යුක්ත මේ සියලු ධර්මයෝ දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත දේවල්. එතකොට මේ දුක ඒ විදිහට අපිට හමු වෙන්නේ සමුදය ස්වභාව කරගත්ත කම නිසා. සමුදය තුළින් කොහොමද දුක උපදින්නේ? මෙහාදී ලෙස ඔහුට මානසිකාරය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය, හේතුඵල ධර්ම න්‍යාය හොඳින් ප්‍රකට වෙන විදිහට මානසිකාරය පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ ආදී ලෙස මේ ධර්මයන් පිළිබඳව සම්මර්ෂණය කරනකොට ඒකට අපි හඳුන්වනවා සතිපට්ඨානයේදී ධම්මානුපස්සනාව භාවිත කරනවා කියලා ඒ ඒ ධර්ම කොටහසයන් සම්මර්ෂණය මෙනෙහි කිරීම සිද්ධ කරගන්නකොට. එතකොට සතිපට්ඨානය වැඩිීමේදී මූලික ලෙස විපස්සනාව වඩන කෙනෙක් වුණත් මූලික අධීර තුල විපස්සනා ඥානයන්ට පෙර ආතුව ඒ පුද්ගලයා සිදු කරනු ලබන්නේ සතිපට්ඨානයේදී ධම්මානුපස්සනා කොටසට පැමිණීම තමයි සිදු කරනු ලබන්නේ. ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, එහෙමත් නැතිනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ වශයෙන් බොජ්ජංග භාවනාවන් විදිහට හෝ නීවරණ ධර්මයන්ගේ ස්වභාවයන් පිළිබඳව හෝ එහෙමත් නැතිනම් පටිච්චසමුපාද ධර්මයන් වන්නට පුළුවන්. ඒකට මේ ආදී ලෙස ධර්ම සම්මර්ෂණය තමයි සිදු කරනු ලබන්නේ ධම්මානුපස්සනාව තුළ. ඒ ධම්මානුපස්සනාව ඇතුළේදී මූලික අධිවේදී විපස්සනාවකට ප්‍රවේශය ගන්නට කෙනෙක් සිද්ධ කරන මූලිකම දේ ධම්මානුපස්සනාවට අයත් වූ ඒ ධර්ම කොටාශය විමසා බැලීම තමයි සිද්ධ කරන්නේ. ඒකයි ධම්මානුපස්සනාව හැටියට හඳුන්වනු ලබන්නේ. ඊට පස්සේ අපිට යොමු වෙලා තියෙන ප්‍රශ්නයක් ඒකටම අදාළව ධම්මානුපස්සනාව තුළ ආයතන වශයෙන් සහ ස්කන්ධ වශයෙන් මනස්කාරය පවත්වන්නේ කොහොමද කියන එක පිළිබඳව දක්වලා තියෙනවා. ඒකට ආයතන වශයෙන් සහ ස්කන්ධ වශයෙන් අපි මනසිකාරයේ පැවැත්වීමේදී අපිට ස්කන්ධ වශයෙන් පළමුව මානසිකාර්ය පැවැත්වීම කරන්නට පුළුවන්කම තියෙනවා. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්ංගමෝ. මේ රූපයයි, මේ රූපේහි සමුදයයි, මේ රූපේහි අස්තංගමයයි. රූපය කියලා කියනකොට සතර මහා ධාතු උපාදාය රූපය මේ තමයි රූපය කියලා කියන්නේ. එතකොට රූපය කියලා කියනකොට ඔබේ හිතේ රූපය පිළිබඳව ඇති කරගත්ත යම් ආකාරයක දැනුමක් අවබෝධයක් තියෙන්නට ඕනේ. රූපය ගැන සම්මර්ෂණය කරනවා මිසක මෙතනදී මේ අම්මා තාත්තා ගෙවල් දොරවල් ගස් කොළන් මිනිස්සු ගොඩනැගිලි යාන වාහන මේ දේවල් ගැන හිතන එක නෙමෙයි සිත කරන්නේ. ඉති රූපං. ඉස්සෙල්ලා ව්‍යවස්ථාපනය කරන්නේ මොකක්ද? ඉති රූපං. මේ තමයි රූපය. එතකොට රූපය ව්‍යවස්ථාපනය කිරීමේදී අපිට හම්බ වෙන්නේ මේ සතර මහා ධාතු උපාදාය රූප මේ තමයි රූපය. ඇහැට පේනවා නම් අම්මා තාත්තා ගෙවල් දොරවල් නෙමෙයි වර්ණ සතහනක් සතර මහා ධාතු ඇසුරු කරගත්ත තැනක වර්ණ රූපය තමයි ඇහැට ගෝචර වීම සිද්ධ වෙන්නේ. ප්‍රසාද රූපයක වර්ණ රූපයක ගෝචර වීමක්. ඒකට පොදුවේ පේන දෙයක් මිසක පොදුවේ පේනන වර්ණ සටහන් මාත්‍රයක්, චිත්‍ර මාත්‍රයක් මිසක ඒක ඇතුලේ දේවල් කාරණා නොවන මට්ටමකින් ඇසකරා පැමිණෙන රූපය පිළිබඳව දැනුම ඇතුව වාසය කරන එක තමයි ඉති රූපං රූපය පිළිබඳව කරනු ලබන ව්‍යවස්ථාපනය. ඊට පස්සේ ඉති රූපස්ස සමුදය ඔබ කොහොමද මේ රූපය හටගත්තේ? රූපය හටගත්තු විදිහ පිළිබඳව ව්‍යවස්ථාපනය කරනකොට අපිට හම්බ වෙනවා අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ස්වභාවයන් නිසා මේ ලක්ෂණයන් ටික නිසා තමයි මේ රූපය හටගන්නේ. අවිද්‍යා කර්ම තණ්හා කියන අතීත හේතුවත් ආහාරය කියන වර්තමාන ප්‍රත්‍යතාවයත් නිසා මේ රූපේහි හට ගැනීම සිද්ධ වෙනවා. එතකොට ඉති රූපස සමුදයෝ මෙන්න මෙහෙමයි රූපය හටගත්තේ අතීත හේතු සහ වර්තමාන ප්‍රත්‍යතාවය පෙන්වනවා ඇහැ රූප චක්කු විඥාන ආදී මේ ධර්මයන්ගේ එකතු වන තැනක මේ රූපය මේ විදිහට ඉපදුණා. ඉති රූපස් අත්ංගමෝ මේ විදිහට අස්තංගමයේ පෙන්වා දෙනවා. ආහාරයෙන් හටගත් රූපය ආහාර නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. ප්‍රත්‍ය සමවායෙන් හටගත් රූපය ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. ප්‍රත්‍ය නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙන බව දැනගන්න බැරි වුණොත් ඒ අවිද්‍යා කර්ම සංහා ටික නිසා අනාගතයේට රූපය උරුම කරගන්න කෙනෙක් බවට පත් වෙනවා නම් ඒ අවිද්‍යාව අද ප්‍රහීන වුණොත් රූපය හටගන්න විදිහ දැකලා ඒ අවිද්‍යාව අද ප්‍රහීන වුණොත් ඒ කර්ම තණ්හාවන්ට ඉඩ නැති වෙනවා අවිද්‍යාව කර්ම තණ්හා නැති වුණොත් අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් නැවත දැස ගැනීමක් වෙන්නේ නැහැ කියලා අන රූපේ පිළිබඳව ව්‍යවස්ථාපනය කරගන්නට පුළුවන්කම තියෙනවා ධර්මානුපස්සනාව තුළ. එතකොට මේ ආකාරයට පින්තුනේ අපිට මේ ධර්මානුපස්සනාව තුළ ස්කන්ධ වශයෙන් මානසිකාරය පවත්වන කෙනෙකුට එලෙස මානසිකාර්යය පවත්වන්නට පුළුවන්කම තියෙනවා රූපය පිළිබඳව. වේදනාව පිළිබඳව මානසිකාර්යය පවත්වන කොට සැප දුක් උපේක්ෂා වශයෙන් තමන්ගේ සිතෙහි උපදින වේදනාව කියන ධර්මය වේදනාව කියන චෛතසිකය තමන්ට මනසින් ග්‍රහණය කරගන්නට අල්ලා ගන්නට පුළුවන්කම තියෙනවානේ. අනේ වේදනාව කියන ස්වභාවය ස්මතු කරගෙන ඉති වේදනාව ඉති වේදනාවේ සමුදය මේ වේදනාව හටගත්තේ අවිද්‍යා කර්ම තණ්හා ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව ඉපදුනේ. ඒ වගේම අවිද්‍යා කර්ම සංහා ස්පර්ශ නිරෝධයේ වේදනාව නිරෝධයටපත් වෙනවා. අස්තංගමය ගැන කතා කරනකොට අපි පැති දෙකකින් පෙන්වා දෙනවා. මොකද්ද? ප්‍රත්‍ය නිරෝධයෙන් වර්තමානයේහි රූප නිරෝධය, වර්තමාන වේදනා නිරෝධය සිද්ධ වන ආකාරයත් වර්තමාන හේතු දුරු කිරීම තුළ අනාගතයට රූපය ලැබීම, අනාගතයේහි වේදනා උපදවන මට්ටමක ස්කන්ධ උරුම කර ගැනීම කියන එක අනුත්පාද ස්වභාවයටපත් වීම කියන මේ දෙපැත්තෙන්ම අපි අස්තංගමය කියන කොටස දකින්නට පුරුදු වෙනවා. ඒකට මෙන්න මේ ආකාරයට වේදනාව, සංඥාව, සංඛාරය කියන මේ ධර්ම ටිකට අපිට හේතු හැටියට හම්බ වෙනවා. ඒ ධර්මයන් හොඳින් ව්‍යවස්ථාපනය කර ගැනීමත් හේතු හැටියට අවිද්‍යා කර්ම තණ්හා ස්පර්ශ කියන හේතුන් මුල් කරගෙන ඉදීමක් කියන මේ ටික දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම විඥානය කියන එක අවිද්‍යා කර්ම තණ්හා නාම රූප කියන මේ ධර්මයේ මුල් කරගෙන හටගන්න ආකාරය පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ධර්මයන්ගේ Nirodhayen වර්තමානයේ Nirodhaයටපත් වෙනවා. ඒ වගේම මේ Nirodhaය සාක්ෂාත් කිරීම තුළ අවිද්‍යා කර්ම සංනා ප්‍රහීන වෙනකොට අනාගතයට අනුත්පාද ස්වභාවයටපත් වෙනවා කියන එකක් දකින්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට ස්කන්ධ පිළිබඳව සම්මර්ෂණය කරන්නට පුළුවන්කම තියෙනවා. ගොඩක් දේශනාවන්හිදී අපි අනිත්‍යතාවය පිළිබඳව පැහැදිලි කිරීමේදී මේ ස්වභාවය මේ මානසිකාරය පවත්වන විදිහ මීට පෙර විස්තරාත්මකව අපි සාකච්ඡා කරලා තියෙනවා. ඔබට පුළුවන් වැඩිදුර විස්තර මේ දේශනාවන් තුළින් උකහා ගන්නට මේ ස්කන්ධයන් පිළිබඳව අපි කොහොමද සම්මර්ෂණය කරන්නේ කියන එක පිළිබඳව. ආයතන පිළිබඳව භවනා කරනකොටත් ඒ විදිහටම ඇස සහ රූපය කියන මේ චක්කායතනය පිළිබඳව අපි තේරුම් ගන්නවා රූපායතනය පිළිබඳව තේරුම් ගන්නවා. ඒ වගේම කන සද්ද සෝතායතන සද්ධායතන කියන ආයතන ධර්මයන් විදිහට තේරුම් ගන්නවා. ඇස නැතුව රූපේ නැහැ රූපේ නැතුව ඇසෙහි පැනවීම නැහැ ඇස සහ රූපේ එකතු වන තැනක ඇත්ත නොදන්නාකම නිසා තමයි සංයෝජන ධර්මයක පහළ තියෙන්නේ ඒ රූපය දෙයක් හෝ පුද්ගලයෙක් හැටියට ඒ ස්කන්ධ ග්‍රහණය කරගෙන ගෝචර කර ගැනීම තියෙන්නේ යම් ඒ රූපය පිළිබඳව චන්දරාගයක් උපදිනවා නම් උපදින්නේ ඒ අසසා රූපය පිළිබඳව නොදන්නාකම නිසායි ඇහැට රූපය පේන්නේ හොදෙක්ම චිත්‍ර මාත්‍රයක් විදිහට ඒක තමයි රූපායතනයේ ස්වභාවය. ඒ චිත්‍රය ගෝචර කරගන්න බව තමයි චක්කායතනයේ ස්වභාවය. ඒකට මේ චක්කායතනයේ රූපායතනයේ තේ ස්වභාව ලක්ෂණයන් පිළිබඳව නිතර මානසිකාරයන් පවත්වමින් ඒ තුළ හටගන්න සංයෝජන ධර්මයන් උපදින ආකාරය පිළිබඳව තේරුම් ගැනීම තමයි ආයතන භාවනාවේදී අප සිදු කරගනු ලබන විශේෂත්වයේ බවට පත් වෙන්නේ. ඉතින් මේ ආකාරයට ධම්මානුපස්සනා භාවනාව સિદ્ધ කරීමේදී ආයතන පබ්බේ සහ ඛණ්ඩ පබ්බේ නැතිනම් ස්කන්ධ සහ ආයතන පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම අපිට सिद्ध කරන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟ ප්‍රශ්නය හැටියට අපිට යොමු වෙලා තියෙනවා ධාතු මනසිකාරය සිදු කරන්නේ කොහොමද? එහි සමත කොටසක් තියනවාද කියලා. ධාතු මනසිකාරය සිද්ධ කරන්නේ චතු ධාතු ව්‍යවස්ථාපනයේ විදිහට ආධ්‍යාත්මික කයෙහි සතර ධාතුව ව්‍යවස්ථාපනය කිරීම කියන තැනින් ආරම්භ කරන්නට පුළුවන්කම තියෙනවා. ආධ්‍යාත්මික කයෙහි කයානෝ බලමින් වාසය කරනකොට මේ කයේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර මහා ධාතුන්ගේ පැවැත්මක් නේද තියෙන්නේ. ඔබට පුළුවන් පඨවි ධාතුව, ඒ කියන්නේ ස්පර්ශ ඇල්ලුවාම ගෑවෙනවා කියලා තේරෙන ස්පර්ශ වෙන ගතිය ප්‍රකට කරගැනීමෙන් පඨවි ධාතුව අධිමත්ත කොටස්, වැඩිපුර තියෙන කොටස් වෙන් කරන්නට. කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇත ඇත මිදුළු හදවත් වකුගඩු මේ වගේ ප්‍රොටස් ගත්තහම මේ තද ගතියෙන් යුක්ත අතට අහුවෙන ස්පර්ශ වෙන ස්වභාවයෙන් යුක්ත දේවල්. එතකොට මේ දේවල් පටවි ධාතු අධිමත්ත කොටස්. ඒ වගේම ලේ පිත්ත සරව කෙල සොටු මල මල මේ මුත්‍රාදී දේවල් මේ ආපෝ ධාතු අධිමත්ත කොටස් ටික. ඒ වගේම වායෝ ධාතුව තියෙනවා ආශාස ප්‍රසාසය ඒ වගේම කුච්චිසය, උද්දංගම, අදෝගම, කොට්ඨාසේ වාතය මේ වගේ වායු කොටස් තියෙනවා මේ කය අසුරු කරගත්ත. එතකොට අතපය දිගාරින්නට උපකාර වෙන, හුස්ම ගන්න, හුස්ම හෙළන, එතකොට කුසේ ආහාර ජීර්ණය සඳහා ආහාර පෙරලීමට උපකාර වන වාතය, බඩේ උගුරට එන උද්දංගම වාතය, පහළ කොටසට යන අදෝගම් වාතය මේ වගේ වායෝ ධාතුවේ ස්වභාවයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරන්නට පුළුවන්කම තියෙනවා. මේකද ධාතු කියලා කියන්නේ ස්වභාව අර්ථයෙන් ස්වභාව ලක්ෂණයන් විදිහට තමයි ඔබේ මනසට මේ gati ටික දකින්නට හුරු පුරුදු කරන්නේ. ඊට පස්සේ තේජෝ ධාතුව ආහාර පැසවනවා ඒ වගේම මේ කයෙහි වැඩි දියුණුව සිද්ධ වෙනවා ආහාර දිරවීම උණුසුම් සහගත ස්වභාවයේ මේ හැම දෙයක්ම තේජෝ ධාතුවේ තියෙන ස්වභාවය. ඉතින් මේ තේජෝ ලක්ෂණයන් පවා මානසිකාරයේ පැවැත්වීම සිද්ධ කරනවා. ආධ්‍යාත්මික කය පිළිබඳව ඊටාම හොඳින් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර ධාතුව විදිහට ව්‍යවස්ථාපනය කරලා ඒක බාහිර රූපයක් සමග සංසන්දනය කරනවා. බාහිර පවතින්නේ සතර මහා ධාතුවමයි. මෙතන මගේ පඨවි බාහිර පඨවි කියලා පඨවි ධාතුව වල වෙනසක් නැත්තේ නෑ තදගතිය තදගතියම තමයි ආපෝ තේජෝ වායෝ ධාතුන්ගේ එක එක හා සමාන බවක්මයි තියෙන්නේ යාචමේ අජ්ජත්තිකාච පඨවි ධාතු බාහිරාච පඨවි ධාතු පඨවි ධාතු රේවේසා යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවා නම් බාහිර පටවි ධාතුවක් තියෙනවා නම් පටවි ධාතුව එක හා සමානයි කියලා අපි ඒ පිළිබඳව තියෙන සමාන සංඥාව උපදව ගන්නවා. මේ විදිහට තමයි ධාතු මනසිකාරය පුරුදු කරන්නේ. එතකොට අපිට නානත්වයක් අයින් වෙලා ඒකත්වයකට හිත පැමිණීම සිද්ධ වෙනවා. ඒ තමයි මේ භාවනාවේ අපි ලබන සමත කෘත්‍යය. අපිට තියෙනවා ලෝකයේ අසුරු කිරීමේදී නිමිතිවල නානත්වයක්. අම්මා තාත්තා වටිනා දේවල් නොවටින දේවල් මේ විදිහට තියෙනවා. මේ නානත්වයේ යටපත් කරගන්නට උපකාර කරන ප්‍රධානතම භවනාවක් තමයි මේ ධාතු මනසිකාරය කියලා කියන්නේ. සතර මහා ධාතුෙහි අම්මගේ සතර මහා ධාතු, දරුවගේ සතර මහා ධාතු, වටිනා සතර මහා ධාතු, නොවටින සතර මහා ධාතු එහෙම කොටස් ඇත්තේ නැහැ. සතර ධාතුව හුදෙක්ම සතර ධාතුව පමණයි. අනේ සතර ධාතුව පිළිබඳ ව්‍යවස්ථාපනය කරමින් නුවණ පවත්වමින් සිහිය පවත්වමින් ඒ තුල වාසය කිරීම තමයි සිද්ධ කරන්නේ චතු ධාතු ව්‍යවස්ථාපනය තුළ මේක ව්‍යවස්ථාපන භාවනාවක් මේක විපස්සනාවට බොහොම සමීප විපස්සනාවට උපකාර කරන භාවනාවක් ලෙස චතු ධාතු ව්‍යවස්ථාපනය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා මේක සමත කෘත්‍යයක් වෙන්නේ නැද්ද කියලා බැලුවහම අර නානත්ත්ව සංඥා යටපත් කරලා ඒකත්ත්ව සංඥාවක් ඉස්මතු කිරීමම සමතේහි තියෙන ලක්ෂණය. අනික් ඒවා ස්මතු වෙන්න දෙන්නේ නැතුව නිමිති යටපත් කරලා එක සංඥාවක් ඒකාග්‍රගත ධාතුවමයි කියන ධාතු මාත්‍රික සංඥාව උපදවා ගැනීම මෙහි තියෙන සමත කෘත්‍යය. ඊට පස්සේ සතර මහා ධාතුව පවතින තැනක අපිට ලෝකයේ ගොඩනගෙන හැටි පිළිබඳව සම්මර්ෂණය කරනකොට ඒක විපස්සනාව කරා ඊටාම පහසුවෙන් මනසපත් කරගන්නට කෙනෙකුට පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපිට ධාතු මනසිකාරයේ භාවනාව સિદ્ધ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ අද දවසේදී අපිට මෙන්න තිබෙන ප්‍රශ්න ගැටලු ටික අපිට කාල වේලාවත් ඉක්මලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ඔබට ඇති වෙන ඒ දහම් ගැටලු පිළිබඳව භාවනාව සම්බන්ධයෙන් හෝ දහම් ගැටලු පිළිබඳව අපිට යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. එවිට අපිට ඒ සඳහා ධර්මානුකූල විසඳුම් ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් සිද්ධ කරලා මේ සිදු කරගත් සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු උපනිශ්‍රයම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන් තුතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්නම්.